නිවාප සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භගන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච භික්ඛවේ නේවාපිකෝ නිවාපන් නිවපති මිගජාතානම් ඉමම් මේ නිවාපන්නේ උත්තං මිගජාතා පරිබොංජන්තා දීඝායුඛා වන්නවන්තෝ චිරන් දීඝ මද්දානං යාපෙන්තු තේ එවං ච කෝ භික්ඛවේ නේවාපිකෝ නිවාපං නිවපති මිගජාතානම් ඉමම් මේ නිවාපං නිවුත්තං මිගජාසා අනුපඛජ්ජ මුච්චිතා භෝජනානේ භුංජිස්සන්ති අනුපඛජ්ජ මුච්චිතා භෝජනානේ භුංජමානා මදං ආපජ්ජිස්සන්ති මත්තා සමානා පමාදං ආපජ්ජිස්සන්ති පමත්තා සමානා යථා කාමකරණීයා භවිස්සන්ති ඉමස්මින් නිවාපේති తత్ర භික්ඛවේ පඨමා මිගජාසා අමුන් නිවාපන් නිවුත්තම් නේවාපි කස්ස අනුකසජ්ජ මුච්චිතා භෝජනානි බුඤ්ජින්සු තේ තත් අනුකකජ්ජ මුච්චිතා භෝජනානි බුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු පමත්තා සමානා යථා කාම කරණීයා අහේසුම් නේවාපි කස්ස අමුස්මින් නිවාසේ එවං හිතේ බික්ඛවේ පඨමා මිගජාතාන පරිමුච්ඡින්සු නේවාපි කස්ස ඉද්ධානුභාවේන తత్ర බික්ඛවේ ဒ ුතියාමිගජාතා එවං සමචින්තේසුං යේකෝතේ පඨමා මිගජාසා අමුන් නිවාපං නිඋත්තං නේවාපිකස්ස අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුංජින්සෝ තේ තත් අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුංජමානා මදං ආපජ්ජින්සෝ මත්තා සමානා පමාදං ආපජ්ජින්සෝ පමත්තා සමානා යථා කාමකරණීයා අහේසුම් නේවාපි කස්ස අමුස්මින් නිවාපේ එවං හිතේ පඨමාමිග ජාසාන පරිමුංචිස්සු නේවාපි කස්ස ඉද්ධානුභාවා යන්නෝ නමයන් සබ්බසෝ නිවාප භෝජනා පටිවිරමෙය්‍යාම භයභෝගා පටිවිරතා අරඤ්ඤා යතනානේ අජ්ජෝ ගහෙත්වා විහෙරෙය්‍යාමාතේ ඒ සබ්බසෝ නිවාපභෝජනා පටිවිරමින්සෝ භයභෝගා පටිවිරතා අරඤ්ඤායතනානේ අජ්ජෝ ගහෙත්වා විහෙරින්සෝත් තේ සංගිම්හානං පච්චිමේ මාසේ තිනෝදක සංඛයේ අදිමත්ත කසීමානං පත්තෝ කායෝ හෝති තේසං අදිමත්ත කසීමානං පත්තකායානං බලවිරියං පරිහායේ බලවිරියේ පරිහේනේ සමේව නිවාපන් නිබුත්තන්නේ පාපිකස්ස පච්ඡාගමින්සු තේ තත්ත අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ බුඤ්ජින්සු තේ තත්ත අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ බුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා ප්‍රමාදං ආපජ්ජෙන්සෝ අමත්තා සමානා යථාකාම කරණීයා අහේසුං නේවාපි කස්ස අමුස්මින් නිවාපේ එවං හිතේ වික්ඛවේ ဒ ුතියාපි මිගජාසාන පරිමුච්ඡින්සෝ නේවාපි කස්ස ඉද්ධානුභාවාං తత్ర වික්ඛවේ තතියාමිගජාසා එවං සමචින්තේසුං යේ කෝතේ පඨමා මිගජාසා අමුන් නිවාපං නියුත්තං නේවාපි කස්ස අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුංජින්සෝත් තේ තත්ථ අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුංජමානා මදං ආපජ්ජින්සෝ මත්තා සමානා පමාදං ආපජ්ජින්සෝ පමත්තා සමානා යථාකාම කරණීයා අහේසුම් නේවාපි කස්ස අමුස්මින් නිවාපේ එවං හිතේ පඨමා මිගජාසාන පරිමුච්ඡින්සු නේවාපි කස්ස ඉද්ධානුභාවා යේපිතේ ဒ ුතියා මිගජාසා එවං සමචින්තේසුම් යේකෝතේ පඨමා මිගජාසා අමුන් නිවාපං නිඋත්තම් නේවාපි කස්ස අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුඤ්ජින්සෝත් තේ සත්ත අනුකකජ්ජ මුචිතා භෝජනානේ භුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු පාත්තා සමානා යථා කාමකරණීයා අහේසුම් නේවාපි කස්ස අමුස්මින් නිවාපේ ඒවන්තේ පඨමාමික ජාසාන පරිමුච්ඡින්සෝ නේවාපි කස්ස ඉද්ධානුභාවා යන්නෝ නමයන් සම්බසෝ නිවාපභෝජනා පටිවිරමෙය්‍යාම භයභෝගා පටිවිරතා අරඤ්ඤායතනානේ අජ්ජෝගහෙත්වා විහෙරෙය්‍යාමාතේ තේ සම්බසෝ නිවාපභෝජනා පටිවිරමින්සු භයභෝගා පටිවිරතා අරඤ්ඤායතනානේ අජ්ජෝගහෙත්වා විහෙරින්සු තේ සංගිම්හානං පච්චිමේ මාසේ තිනෝදක සංකයේ අදිමත්ථ කසිමානං පත්තෝ කායෝ හෝති තේසං අදිමත්ථ කසිමානං පත්තකායානං බලවිරියං පරිහායේ බලවිරියේ පරිහේනේ තමේව නිවාපං නිවොත්තං නේවාපි කස්ස පච්ඡා ගමින්සු තේ තත් අනුපකජ්ජ මුච්චිතා බොහෝ ජනානේ පරිභුංජින්සු සේතත්ත අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුඤ්ජමානම් මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු කමත්තා සමානා යථාකාම කරණීයා අහේසුම් නේවාපිකස්ස අමුස්මින් නිවාසේ එවං හිතේ ဒ ුතියාපි මිගජාසා නපරිමුච්ඡින්සෝ නේවාපිකස්ස ඉද්ධානුභාවා යන්නෝ නමයන් අමොන්නිවාකං නිඋත්තං නේවාපිකස්ස උපනිස්සාය ආසයන් කප්පේයාම අත්‍රාසයන් කප්පෙත්වා අමොන්නිවාපං නිඋත්තං නේවාපිකස්ස අනනුපකජ්ජ අමුච්චිතා භෝජනානේ භුංජිස්සාම අනනුපකජ්ජ අමුච්චිතා භෝජනානේ භුඤ්ජමානාන මදං ආපජ්ජිස්සාම අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම අප්පමත්තා සමානාන යථාකාම කරණීයා භවිස්සාම නේවාපිකස්ස අමුස්මින් නිවාපේති ඒ අමුන් නිවාපං නිවුත්තම් නේවාපිකස්ස උපනිස්සාය ආසයන් කප්පයින්සෝ තත්‍රා සංකප්පෙත්වා අමුන් නිවාපං නිවුත්තම් නේවාපිකස්ස අනුපකජ්ජ අමුච්චිතා භෝජනානි භුංජින්සු තේ තත් අනුපකජ්ජ අමුච්චිතා භෝජනානි භුංජමානා නමදං ආපජ්ජින්සු අමත්තා සමානා නප්පමාදං ආපජ්ජින්සු අප්පමත්තා සමානා න යථාකාම කරණීයා අහේසුම් නේවාපිකස්ස අමුස්මින් නිවාසේ තත්තර භික්ඛවේ නේවාපි කස්සච නේවාපික පරිසායච ඒතද හෝසි සටස්සු නාමිමේ තතියා නිගජාසා චේතෝ බිනෝ ඉද්ධි මන්තස්සු නාමිමේ තතියා නිගජාසා පරජනා ඉමංච නාම නිවාසං නිවොත්සං පරිභුංජಂತಿ නචනේ සංජානාම ආගතින්වා ගතින්වා යන්නෝන මයං ඉමන් නිවාපං නියොත්තං මහතේතේ දණ්ඩ වාකරාහේ සමන්තා සප්පදේශං අනුපරේ වාරේයාම අප්පේවනාම සතියානං නිගජාසානං ආශයං පස්සෙයාම යත්තේ ගාහං ගච්ඡේයොන්ති තේ අමොං නිවාපං නියුත්තං මහතේතේ දණ්ඩ වාකරාහේ සමන්තා සප්පදේශං අනුපරිවාරේසුං අද්දසාසුං කෝ බික්ඛවේ නේවාපි කෝච නේවාපික පරිසාච සතියානං නිගජාසානං ආසයං යත්තේ ගාහං අගමන්සෝ එවං හිතේ බික්ඛවේ සතියාපි නිගජාසාන පරිමුච්ඡින්සෝ නේවාපිකස්ස ඉද්ධානුභාවාත් తత్ర దిక్షవే చతుర్థామిగ జాతా ఏవం సమచింతేసుం ఏకోతే పఠమామిగ జాతా అమున్ నివాపం నివుత్తం నేవాతికస్ස అనుకకజ్జ ముచ్చితా భోజనాని భుంజింసు ते तत्थ अनुपकज्य मुज्झिता भोजनानि भुञ्जमाना मदम् आपज्यिन्सु මච්ඡා සමානා පමාදං ආපජ්ජින්සෝ පමච්ඡා සමානා යථා කාමකරණීයා අහේසොම් නේවාපිකස්ස අමුස්මින් නිවාසේ එවං හිතේ පඨමා නිගජාතා නපරිමුච්ඡින්සු නේවාපිකස්ස ඉද්ධානුභාවා යේපිතේ ဒ ුතියා නිගජාතා එවං සමචෙන්තේ සොං යේකෝසේ පඨමාමිගජාසා අමොන් නිවාපං නිවුත්තම් නේවාපිකස්ස අනුපකහජ්ජ මුච්චිතා භෝජනානේ බුඤ්ජින්සෝත් තේ තත්ථ අනුපකහජ්ජ මුච්චිතා භෝජනානේ බුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු පමත්තා සමානා යථා කාම කරණීයා අහේසුම් නේවාපි කස්ස අමුස්මින් නිවාසේන් එවං හිතේ පඨමාමික ජාසා නපරිමුච්ඡින් සෝ නේවාපි කස්ස ඉද්ධානුභාවා යේපිතේ ဒ ුතියා තේයාලම් යන්නෝනමයන් සම්බසෝ නිවාප භෝජනා පටිවිරමෙය්‍යාම භයභෝගා පටිවිරතා අරඤ්ඤායතනානේ අජ්ජෝ ගහෙත්වා විහෙරෙය්‍යාමාතේ තේ සම්බසෝ නිවාප භෝජනා පටිවිරමින්සු භය භෝගා පටිවිරතා අරඤ්ඤායතනානේ අජ්ජෝග හේत्वा විහෙරින්සු තේ සංගිම්හානං පච්චිමේ මාසේත්තිනෝදක සංකයේ අදිමත්ථ කසිමානං පත්තෝ කායෝ හෝති තේසං අදිමත්ථ කසිමානං පත්ත කායාත්නං බලවිරියං පරිහායේ බලබිරියේ පරිහීනේ තමේව නිවාපං නිවොත්තං නේවාපිකස්ස පච්ඡා ගමින්සු තේ තත්ත අනුපකජ්ජ මුච්චිතා භෝජනානි භුංජින්සු තේ තත්ත අනුපකජ්ජ මුච්චිතා භෝජනානි භුංජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු කමත්තා සමානා යථා කාමකරණීයා අහේසුං නේවාපිකස්ස අමුස්මින් නිවාපේ එවං හිතේ ဒ ුතියා මිගජාසා නපරිමුච්ඡින්සු නේවාපිකස්ස ඉද්ධානුභාවා යේ පිතේ තතියා මිගජාසා එවං සමචින්තේසුං යේ කෝතේ පඨමා මිගජාතා අමුන් නිවාපං නිවුත්තං නේවාපිකස්ස අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුඤ්ජින්සෝත් තේ තත්ථ අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුඤ්ජමානා මදං ආපජ්ජින්සෝ මත්තා සමානා පමාදං ආපජ්ජින්සෝ පමත්තා සමානා යථා කාමකරණීයා අහේසුම් නේවාපිකස්ස අමුස්මින් නිවාපේ එවං හිතේ පඨමාමිග ජාසාන පරිමුච්ඡෙන්සු නේවාපිකස්ස ඉද්ධානුභවා යේ පිතේ ဒ ුතියාමිග ජාසා එවං සමචින්තේසුම් යේ කෝසේ පඨමාමිග ජාසා අමුන් නිවාපං නිවුත්සං නේවාපිකස්ස අනුපඛජ්ජ මුච්චිතා භෝජනානේ භුංජින්සු තේ තත් අනුපඛජ්ජ මුච්චිතා භෝජනානි භුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු පමත්තා සමානා යථාකාම කරණීයා අහේසොම් නේවාපිකස්ස අමුස්මින් නිවාපේ ඒවං හිතේ පඨමාමිග ජාතා න පරිමුච්ඡින්සෝ නේවාපිකස්ස ඉද්ධානුභාවා යන්න ඕනමයන් සබ්බසෝ නිවාපභෝජනා පටිවිරමෙය්‍යාම භයභෝගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ජෝගහෙත්වා විහෙරෙය්‍යාමාසි තේ සම්බසෝ නිවාපභෝජනා පටිවිරමින්සු භයභෝගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ජෝගහෙත්වා විහෙරින්සු තේ සංගිම්හානං පච්චිමේ මාසේ පිනෝදක සංකයේ අදිමත්ථ කසිමානං පත්තෝ කායෝ හෝති තේසං අදිමත්ථ කසිමානං පත්ථ කායානං බලවිරියං පරිහායේ බලවිරිහේ පරිහානේ තමේව නිවාපං නිවුත්තං නේවාපි කස්ස පච්ඡාගමින්සු තේ තත් අනුපකජ්ජ මුච්චිතා භෝජනානි භුංජින්සු තේ තත් අනුපකජ්ජ මුචිතා භෝජනානේ භුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු පමත්තා සමානා යථා කාම කරණීයා අහේසුම් නේවාපිකස්ස අමුස්මින් නිවාපේ එවං හිතේ ဒ ුතියාපි මිගජාතාන පරිමුච්ඡෙන්සෝ නේවාපිකස්ස ඉද්ධානුභාවා යන්නෝන මයං අමොන්නිවාපං නියුත්තං නේවාපිකස්ස උපනිස්සාය ආසයන් කප්පේයාම තත්‍රාසයන් කප්පෙත්වා අමොන්නිවාපං නියුත්තං නේවාපිකස්ස අනුපකජ්ජ අමුච්චිතා භෝජනානේ භුංජිස්සාම අනුපකජ්ජ අමුච්චිතා භෝජනානේ භුංජමානා නමදං ආපජ්ජිස්සාම අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම අප්පමත්තා සමානා න යථා කාමකරණීයා භවිස්සාම නේවාපි කස්ස අමුස්මින් නිවාපේති තේ අමුන් නිවාපන්නේ වොත්තං නේවාපි කස්ස උපනිස්සාය ආසයන් කප්පයින්සු තත්‍රාසයන් කප්පෙත්වා අමුන් නිවාපන්නේ වොත්තං නේවාපි කස්ස අනනුපකජ්ජ අමුච්ඡිතා භෝජනානේ භුඤ්ජමානා නමදං ආපජ්ජින්සු අමත්තා සමානා නප්පමාදං ආපජ්ජින්සු අප්පමත්තා සමානාන යථාකාම කරණීයා අහේසුං නේවාපි කස්ස අමුස්මින් නිවාසේත් අත්‍ර නේවාපි කස්සච නේවාපික පරිසායච ඒතද හෝසී සටස්සෝ නාමිමේ සතියා නිගජාසා කේතු බිනෝ ඉද්දිමන්තස්සෝ නාමිමේ සතියා නිගජාසා පරජනා ඉමංච නාම නිවාසං නිවුත්සං පරිභුඤ්ජන්ති නචනේ සංජානාම ආගතින්වා ගතින්වා යන්නෝනමයන් ඉමන් නිවාසං නිවුත්සං මහතේසේ දණ්ඩවා කර රාහේ සමන්තා සප්පදේසං අනුපරිවාරේයාම අප්පේව නාම සතියානම් නිගජාථානං ආශ්‍රයං පස්සෙයාම යත්තේ ගාහ ගච්ඡේයොන්ති තේ අමොන්නිවා කන්‍යොස්සං මහතේ තේ දණ්ඩ වාකරාහේ සමන්තා සප්පදේශං අනුපරිවාරේසුම් අද්දසාසුංඛෝ නේවාපිඛෝච නේවාපිඛ පරිසාච සතියානං මිගජාතානං ආශ්‍රයං යච්ඡතේ ගාහං අගමන්සු එවං හිතේ සතියාපි මිගජාසාන පරිමුච්ඡින්සු නේවාපිකස්ස ඉද්ධානුභාවා යන්නෝනමයන් යත් අගතේ නේවාපිකස්සච නේවාපික පරිසායච අත්‍රාසයන් කප්පේයාම තත්‍රාසයන් කප්පෙත්වා අමොන් නිවාපං නිවුත්තම් නේවාපි කස්ස අනනුප කජ්ජ අමුච්චිතා භෝජනානේ බුඤ්ජිස්සාම අනනුපඛජ්ජ අමුච්චිතා භෝජනානේ භුඤ්ජමානා නමදං ආපජ්ජිස්සාම අමච්ඡා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම නේවාපිකස්ස අමොන් නිවාසේති තේ යත්ත අගතේ නේවාපිකස්සච නේවාපික පරිසායච తත්‍රාසයන් කප්පයින්සෝත් తත්‍රාසයන් කප්පෙත්වා අමොන් නිවාපන් නිවොත්තම් නේවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්චිතා භෝජනානේ බුඤ්ජින්සෝත් තේ සත්ත අනනුපකජ්ජ අමුචිතා භෝජනානේ බුඤ්ජමානා න මදං ආපජ්ජින්සු අමත්තා සමානා නප්පමාදං ආපජ්ජින්සු අප්පමත්තා සමානා න යථා කාම කරණීයා අහේසුම් නේවාපිකස්ස අමුස්මින් නිවාපේ අත්‍ර භික්ඛවේ නේවාපිකස්සච නේවාපික පරිසායච තේ තද හෝසි සටස්සෝ නාමමේ චතුත්ථා මිගජාසා හේතු බිහිනෝ ඉද්ධේමන්තස්සෝ නාමමේ චතුත්ථා මිගජාසා පරජනා ඉමංච නාම නිවාපං නිවොත්තං පරිබුඤ්ජන්ති නචනේ සංජානාම ආගතින් වාගතින් වා යන්නෝනමයන් ඉමන් නිවාපං නිවොත්තිං මහතේතේ දණ්ඩවා කරාහේ समन्ता सप्पदेशम् अनुपरिवारय्याम अप्येवनाम चतुत्थानम् निगजासानम् आस्यम् पश्यय्याम यत्र ते गाहम् गच्छेयुन्ते ते अमुन्निवापम् निवुत्तम् महते ते दण्डवाकराहे समन्ता सप्पदेशम् अनुपरिवारेषु නේවකෝ භික්ඛවේ අද්දසාසොං නේවාපිකෝච නේවාපික පරිසාච චතුත්ථානම් මිගජාසානම් ආසයන් යක්ෂතේ ගාහං ගච්ඡේයොන්ති తత్ర භික්ඛවේ නේවාපිකස්සච නේවාපික පරිසායච ඒතද හෝසි සචේකෝ මයං චතුත්ථේ මිගජාතේ ගට්ඨෙන්ති තේ ගට්ඨා අඤ්ඤේ ගට්ඨෙන් සම්තේ තේපි ගට්ඨිතා අඤ්ඤේ ගට්ඨෙස්සන්ති එවං ඉමන් නිවාපං නිවොත්තං සබ්බසෝ මිගජාචාරිච්ඡෙස්සන්ති යන්නෝ නමයන් චතුත්තේ මිගජාතේ අජ්ජෝ පෙක්ඛේයාමාති අජ්ජුපෙක්ඛෙන් සුඛෝ භික්ඛවේ නේවාපි කෝච නේවාපික පරිසාච චතුත්තේ මිගජාතේ එවං හිතේ භික්ඛවේ චතුත්ථා මිගජාතා පරිමුච්ඡින්සු නේවාපිකස්ස ඉද්ධානුභාවා උපමා කෝමේ අයං භික්ඛවේ කතා අත්ථස්ස විඤ්ඤාපනාය අයං චෙත්තාත්ථෝ නිවාපෝති කෝ භික්ඛවේ පංචන්නේ තම් කාමගුණානං අදිවචනං නේවාපි කෝති කෝ භික්ඛවේ මාරස්සේ තං පාපිමතෝ අදිමා වචනං නේවාපික පරිසාතිකෝ භික්ඛවේ මාර පරිසායේතං අදිවචනං නිගජාසාතිකෝ භික්ඛවේ සමන බ්‍රාහ්මනා නේතං අදිවචනං తත්‍ර භික්ඛවේ පඨමා සමන බ්‍රාහ්මනා අමොන්නේවාපං නියොත්තං මහරස්ස අමෝනිච ලෝකාමිසානේ අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුංජින්සෝත් තේ තත්ත අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු පමත්තා සමානා යථා කාමකරණීයා අහේසුම් මාරස්ස අමුස්මින් නිවාපේ අමුස්මින් ලෝකාමිසේ එවං හිතේ භික්ඛවේ පඨමා සමන බ්‍රාහ්මනා නපරිමුච්ඡින් සෝ මාරස්ස ඉද්ධානුභාවා සේයතාපිතේ භික්ඛවේ පඨමා මිගජාතාත් අතෝපමේ අහම් ඉමේ පඨමේ සමන බ්‍රාහ්මනේ වදාමි තත්තර භික්ඛවේ ဒ ුතියා සමන බ්‍රාහ්මනා එවං සමචින්තේ සොං යේත් කෝතේ පඨමා සමන බ්‍රාහ්මනා අමොන්නිවාපං නිවොත්තං මාරස්ස අමෝනිච ලෝකාමිසානේ අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුඤ්ජින්සු තේ තත්ථ අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු පමත්තා සමානා යථාකාම කරණීයා අහේසුම් මාරස්ස අමුස්මින් නිවාපේ අමුස්මින් ලෝකාමිසේ එවං හිතේ පඨමා සමන බ්‍රාහ්මනාන පරිමුච්චින්සු මාරස්ස ඉද්ධානුභාවා යන්නෝන මයං සම්බසෝ නිවාප භෝජනා ලෝකාමිසා පටිවිරමෙයාම භය භෝගා පටිවිරතා අරඤ්ඤායතනානේ අජ්ජෝග හේत्वा විහෙරෙය්‍යා මාතේ තේ සබ්බසෝ නිවාප භෝජනා ලෝකාමිසා පටිවිරමින්සු භය භෝගා පටිවිරතා අරඤ්ඤා යතනානි අජ්ජෝග හේत्वा විහෙරින්සු තේ තත්ත සාක භක්කා අහේසුං සමාක බක්ඛාපි අහේසුම් නීවර බක්ඛාපි අහේසුම් දද්දුල බක්ඛාපි අහේසුම් හට බක්ඛාපිය හේසුං ඛන බක්ඛාපිය හේසුං ආචාම බක්ඛාපිය හේසුං පිඤ්ඤාක බක්ඛාපිය හේසුං තින බක්ඛාපිය හේසුං ගෝමය බක්ඛාපේ අහේසුං වනමූල පලාහාරා යාසේසුං පවත්ථ ඵලභෝජී තේ සංගිම්හානං පච්චිමේ මාසේ තිනෝදක සංකයේ අදිමච්ඡකසිමානං පච්චෝ කායෝ හෝති තේසං අදිමච්ඡකසිමානං පච්ච කායානං බලවිරියං පරිහායේ බලවිරියේ පරිහේනේ චේතෝ විමුත්තේ පරිහායේ චේතෝ විමුක්ඛ්‍යා පරිහේනාය සමේව නිවාපං නිවොත්තං මාරස්ස පච්ඡාගමින්සු තානිච ලෝකාමිසානේ තේතත් අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුඤ්ජින්සු තේතත් අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ භුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු ප්‍රමත්තා සමානා සතහා කාමකරණීයා අහේසුම් මාරස්ස අමුස්මින් නිවාපේ අමුස්මින් ලෝකස්මින් ඒවං හිතේ භික්ඛවේ ဒုတိ යාසේ සමන බ්‍රාහ්මනාන පරිමුච්ඡින් සෝමාරස්ස ඉද්ධානුභාවා සේයතහපිතේ භික්ඛවේ ဒုတိ යාමිගජා සාත්සතෝපමේ අහං ඉමේ ဒုတိ යේ සමන බ්‍රාහ්මනේ වදාමි తత్ర භික්ඛවේ තතියා සමන බ්‍රාහ්මනා ඒවං සමචින්තේසුම් යේකෝතේ පඨමා සමන බ්‍රාහ්මනා අමොන්නිවාකං නියුත්තං මාරස්ස අමෝනේච ලෝකාමිසානේ පේයාලම් එවං හිතේ පඨමා සමන බ්‍රාහ්මනා නපරිමුච්ඡින්සු මාරස්ස ඉද්ධානුභාවා යේ පිටේ ဒ ුතියා සමන බ්‍රාහ්මනා එවං සමචින්තේසුං යේ කෝතේ පඨමා සමන බ්‍රාහ්මනා අමොන්නිවාකං නිවොච්ඡං මාරස්ස අමෝනිච ලෝකාමිසානේ අනුපකජ්ජ පේයාලම් එවං හිතේ පඨමා සමන බ්‍රාහ්මනා නපරිමුච්ඡින්සු මාරස්ස ඉද්ධානුභාවා යන්නෝ නමයන් සම්බසෝ නිවාප භෝජනා ලෝකාමිසා පටිවිරමෙය්‍යාම බයභෝගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ජෝ ගහෙත්වා විහෙරෙය්‍යාමාති තේ සම්බසෝ නිවාප භෝජනා ලෝකාමිසා පටිවිරමින්සු තේ තත්ත සාකබක්ඛාපිය හේසුං සමාස බක්ඛාපිය හේසුං නීවර බක්ඛාපේ අහේසුං දද්දුල බක්ඛාපිය හේසුං හට බක්ඛාපිය හේසුං කන බක්ඛාපිය හේසුං ආචාම බක්ඛාපිය හේසුං පිඤ්ඤාක බක්ඛාපිය හේසුං තින බක්ඛාපිය හේසුං ගෝමය බක්ඛාපිය හේසොං වනමූල පලාහාරා යාපේසොං පවත්ත ඵල භෝජීත් තේ සංගිම්හානං පච්චිමේ මාසේ තිනෝදක සමයේ අදිමත්ථ කසිමානං පත්තෝ කායෝ හෝති තේසං අදිමත්ථ කසිමානං පත්ථ කායානං බලවිරියං පරිහායේ බලවිරියේ පරිහේනේ හේතෝ විමුක්තියා පරිහේනාය සමේව නිවාපන්්‍යුත්තං මාරස්ස පච්ඡාගමින්සු තානිච ලෝකාමිසානේ තේ තත්ත අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ බුඤ්ජින්සු තේ තත්ත අනුපකජ්ජ මුච්චිතා භෝජනානේ බුඤ්ජමානා මදං ආපජ්ජින්සු මත්තා සමානා පමාදං ආපජ්ජින්සු පමත්තා සමානා යථාකාම කරණීයා හේසුම් මාරස්ස අමුස්මින් නිවාසේ අමුස්මින් ච ලෝකාමිසේ එවං හිතේ ဒ ුතියාපි සමන බ්‍රාහ්මනාන පරිමුච්ඡින්සු මාරස්ස ඉද්ධානුභාවා යන්නෝනමයන් අමුන් නිවාපං නියොත්තං මාරස්ස අමුනේච ලෝකාමිසානේ උපනිස්සාය ආස්යං කප්පේයාම අත්‍රාශයන් හප්පෙත්වා අමුන් නිවාපන්නි උත්තම් මාරස්ස අමෝනිච ලෝකාමිසානි අනනුපඛඤ්ජ අමුච්චිතා භෝජනානි භුඤ්ජිස්සාම අනනුපඛඤ්ජ අමුච්චිතා භෝජනානි භුඤ්ජමානා නමදං ආපජ්ජිස්සාම අමත්තා සමානානප්පමාදං ආපජ්ජිස්සාම අප්පමත්තා සමානා න යතහා කාම කරණීයා භවිස්සාම මාරස්ස අමුස්මින් නිවාතේ අමුස්මින් ලෝකාමිසේති තේ අමුන් නිවාපං නිවුත්තම් මාරස්ස අමෝනිච ලෝකාමිසානේ උපනිස්සාය ආසයන් කප්පයින්සු තත්‍රාසයන් කප්පෙත්වා අමුන් නිවාපං නියුත්තං මාරස්ස අමුනේච ලෝකාමිසානේ අනනුපඛඤ්ජ අමුච්චිතා භෝජනානේ භුඤ්ජින්සු තේ තත්ත අනුපකජ්ජ අමුච්චිතා භෝජනානේ භුඤ්ජමානා නමදං ආපජ්ජෙන්සු අමත්තා සමානා නප්පමාදා ආපජ්ජෙන්සු අපමත්තා සමහානා න යථාකාම කරණීයා අහේසුම් මාරස්ස අමුස්මින් නිවාපේ අමුස්මින් ච ලෝකාමිසේ අපිජකෝ එවං දෙට්ඨිකා අහේසුම් සස්සතෝ ලෝකෝ ඉතිපි අසස්සතෝ ලෝකෝ ඉතිපි අන්තවා ලෝකෝ ඉතිපි අනන්තවා ලෝකෝ ඉතිපි තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ඉතිපි හෝති තතහාගතෝ පරං මරණාන හෝති තතහාගතෝ පරං මරණා ඉතිපි නේව හෝති නන හෝති තතහාගතෝ පරං මරණාත් ඉතිපි එවං හිතේ භික්ඛවේ තතියාපි සමන බ්‍රාහ්මනා නපරිමුච්ඡින්සු මාරස්ස ඉද්ධානුභාවා සේයතාපිතේ භික්ඛවේ තතියාමි ගජාසා තතෝපමේ අහං ඉමේ තතියේ සමන බ්‍රාහ්මනේ වදාමි තතර භික්ඛවේ චතුත්ථා සමන බ්‍රාහ්මනා එවං සමචින්තේසුං යේකෝතේ පඨමා සමන බ්‍රාහ්මනා අමොන්නිවාපං නියොත්තං මාරස්ස අමෝනිච ලෝකාමිසානේ අනුපකජ්ජ පේයාලම් එවං හිතේ පඨමා සමර බ්‍රාහ්මනා නපරිමුච්ඡින්සු මාරස්ස ඉද්ධානුභාවා යේපිතේ ဒ ුතියා සමන බ්‍රාහ්මනා එවං සමචින්තේසුං යේකෝතේ පඨමා සමර බ්‍රාහ්මනා අමොන්නිවාපං නියොත්තං මාරස්ස අමනේච ලෝකාමිසානේ අනුපකජ්ජ පේයාලම් එවං හිතේ පඨමා සමන බ්‍රාහ්මනාන පරිමුච්ඡින්සෝ මාරස්ස ඉද්ධානුභාවා යන්නෝනමයන් සම්බසෝ නිවාප භෝජනා ලෝකාමිසා පටිවිරමෙය්‍යාම තේයාලම් එවං හිතේ ဒုတိ යා සමන බ්‍රාහ්මනාන පරිමුච්ඡින්සෝ මාරස්ස ඉද්ධානුභාවා යේපිතේ තතියා සමන බ්‍රාහ්මනා එවං සමචින්තේසුං යේකෝසේ පඨමා සමන බ්‍රාහ්මනා අමොන්නිවාසං නිවොත්තං මාරස්ස අමෝනිච ලෝකාමිසානි අනුපකඤ්ඤ පේයාලම් එවං හිතේ පඨමා සමන බ්‍රාහ්මනා නපරිමුච්ඡින්සෝ මාරස්ස ඉද්ධානුභාවා යේ පිතේ ဒ ුතියා සමනං බ්‍රාහ්මනා එවං සමචින්තේ සුං යේසේ පඨමා සමනං බ්‍රාහ්මනා අමුන්නිවාපං නිවුත්තං මාරස්ස අමනේච ලෝකාමිසානී අනුපකඤ්ඤ තේයාලම් එවං හිතේ පඨමා සමනං බ්‍රාහ්මනාන පරිමුච්ඡින්සෝ මාරස්ස ඉද්ධානුභාවා යන්නෝනමයන් සම්බසෝ නිවාප භෝජනා ලෝකාමිසා පටිවිරමෙය්‍යාම තේයාලම් එවං හිතේ ဒ ුතියාකේ සමන බ්‍රාහ්මනාන පරිමුච්ඡින්සු මාරස්ස ඉද්ධානුභවා යේ පිටේ සතියා සමන බ්‍රාහ්මනා එවං සමචින්තේසුං තේයාලම් යන්නෝන මයං අමුන් නිවාපං නියුත්සං මාරස්ස අමුනේච ලෝකාමිසානේ උපනිස්සාය ආසයන් කප්පේයාම తత్రాస్యం హవ్యత్వా అమున్నివాపం నివుత్తం මාරස අමුනීච ලෝකානිසානේ අනුපකජ්ජ අමුච්චිතා භෝජනානි භුඤ්ජස්සාම අනනුපකජ්ජ අමුච්චිතා භෝජනානි භුඤ්ජමානා නමදං ආපජ්ජස්සාම අමත්තා සමානානප්පමාදං ආපජ්ජස්සාම අප්පමත්තා සමානාන යතහාකාම කරණීයා භවිස්සාම මාරස්ස අමුස්මින් නිවාපේ අමුස්මින් ලෝකාමිසේති තේ අමොන් නිවාපං නිවුත්තං මාරස්ස අමෝනිච ලෝකාමිසානේ උපනිස්සාය ආශයං කප්පයින්තු තත්‍රාසයන් කප්පෙත්වා අමොන් නිවාපං නිවුත්තං මාරස්ස අමෝනිච ලෝකාමිසානේ අනනුපඛජ්ජ අමුච්චිතා භෝජනානි බුඤ්ජින්සු තේ තත්ත අනනුපඛජ්ජ අමුච්චිතා භෝජනානි බුඤ්ජමානා නමදං ආපජ්ජින්සු අමච්ඡා සමානානක් පමාදං ආපජ්ජින්සු අප්පමච්ඡා සමානාන යතහා කාම කරණීයා අහේසුම් මාරස්ස අමුස්මින් නිවාසේ අමුස්මින්ච ලෝකාමිසේ අපිචකෝ ඒවං දෙට්ඨිකා හේසුං සස්සතෝ ලෝකෝ ඉති පීච්ඡයාලම් නේව හෝති නන හෝති තථාගතෝ පරං මරණා ඉති පී එවං හිතේ කතියාපේ සමන බ්‍රාහ්මනාන පරිමුච්ඡින්සෝ මාරස්ස ඉද්ධානුභාවා යන්නෝන මයං යක්ෂ අගතේ මාරස්සච මාර පරිසායච තත්‍රාසයන් හප්පේයාම තත්‍රාසයන් හප්පෙත්වා අමුන්නිවා පන්නිවොත්තම් මාරස්ස අමෝනිච ලෝකාමිසානේ අනනුපකහ්‍ය අමුච්චිතා භෝජනානි බුඤ්ජමානා නමදං ආපජ්ජිස්සාම අප්පමත්තා සමානානප්පමාදං ආපජ්ජිස්සාම අප්‍රමච්ඡා සමානාන යථාකාම කරණීයා භවිස්සාම මාරස්ස අමුස්මින් නිවාපේ අමුස්මින් ච ලෝකාමිසේති තේ යත් අදති මාරස්ස ච මාර පරිසාය ච තත්‍රාසයන් කප්පයින්සු තත්‍රාශයන් කප්පෙත්වා අමොන්නිවාපන් නිබොත්තං මහරස්ස ආමෝනිච ලෝකානිසානේ අනනුපකජ්ජ අමුච්චිතා භෝජනානේ භුඤ්ජින්සු තේ තත් අනනුපකජ්ජ අමුච්චිතා භෝජනානේ භුඤ්ජමානා නපමාදං ආපජ්ජින්සු අප්පමත්තා සමානා නප්පමාදං ආපජ්ජින්සු අප්පමත්තා සමානාන යතහා කාමකරණීයා අහේසුං මාරස්ස අමුස්මින් නිවාපේ අමුස්මින් ච ලෝකාමිසේ එවං හිතේ දෙක්ඛවේ චතුත්ථා සමන බ්‍රාහ්මනා පමුච්චින්සෝ මාරස්ස ඉද්ධානුභාවා සේයථාපි සේදික්ඛේ චතුත්ථා නිගජාතා සතුපමේ අහං ඉමේ චතුත්තේ සමන බ්‍රාහ්මනේ වදාමි කතංච දෙක්ඛවේ අගතේ මාරස්සච මාරපරිසායච ඉද බික්ඛවේ බිකෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛම් සවිචාරං විවේකජම් තේති සුඛං පඨමං ජහනං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්ඛවේ භික්ඛූ අන්දමකාසිමාරම් අපදං වදිත්වා මාරචක්ඛොං අදස්සනං ගතෝ පාපිමතෝ පුනච පරම් භික්ඛවේ භික්ඛූ විතක්ක ਵਿਚාරාණං වෝපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්ඛං අවිචාරං සමාධිජං තේති සොඛං ဒ ුතියං ජහනං උපසම්පජ්ජ විහෙරති අයං වච්ඡති භික්ඛවේ භික්ඛෝ අන්ධමකාසි මාරං අපදං වදෙත්වා මාරචක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ පුනච පරම් භික්ඛවේ භික්ඛෝ පේතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තතියං ජහනං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති බික්ඛවේ බික්ඛෝ අන්ධ මකාසේ මාරං අපදං වදිත්වා මාරචක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ පුනච පරම් වික්ඛවේ දෙක්ඛෝ සුඛස්සජ පහානා දුක්ඛස්සජ පහානා කුම්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් සතොත්ථඥානං උපසම්පජ්ජ විහෙරති අයං වොච්චති වික්ඛවේ බික්ඛෝ අන්ධමකාසිමාරං අපදං වදිත්වා මාරචක්කුං අදස්සනං ගතෝ පාපිමතෝ පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සම්බසෝ රූප සංඥානං සමතෙක්ඛම්ම පටිඝ සංඥානං අත්සංගමා නානත්ථ සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝතේ ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්ඛවේ භික්ඛෝ අන්ධමකාසිමාරම් අපදං වදිත්වා මාරචක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ පුනජ පරම් වික්ඛවේ බික්ඛෝ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතෙක්කම්ම අනන්තං විඥානන්තේ විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං මුච්ඡති බික්ඛවේ බික්ඛෝ අන්ධමකාසි මාරම් අපදං වදෙත්වා මාරචක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ පුනච පරම් බික්ඛවේ බික්ඛෝ සම්බසෝ විඥානං ඡායතනං සමතෙක්කම්ම නත්තේ කෙංචේති ආකෙන් සංඥායතනං උපසම්පජ්ජ විහෙරති අයං වොච්චතේ දෙක්ඛවේ දෙක්ඛෝ අන්ධමකාසි මාරං අපදං වදෙත්වා මාර චක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ පුනච පරම් දෙක්ඛවේ දෙක්ඛෝ සම්බසෝ ආකින් සංඥායතනං සමතෙක්ඛම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරතේ අයං වොච්චති බික්ඛවේ බික්ඛෝ අණ්ඩමකාසිමාරං අපදං වදෙත්වා මාරචක්ඛුං අදස්සනං ගතෝ පාපිමතෝ පුනජ පරම් බික්ඛවේ බික්ඛෝ සබ්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්ඛම්ම සංඥා වේදහිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති පඤ්ඤාය කස්ස දිස්වා ආසවා පරික්ඛේනා හොಂತಿ අයං උච්චතේ දෙක්ඛවේ දෙක්ඛෝ අන්ධ මකාසි මාරං අපදං වදේත්වා මාර චක්ඛොං අදස්සනං ගතෝ පාපිමතෝ තින්නෝ ලෝකේ විසත්තිකන්තේ ඉදම වෝච භගවා අත්තමනාතේ දෙක්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති නිවාප සුත්තං පංචමං